සමන්ත අධ්‍යයන කරමින් ක්‍රියාකාරී නිර්වාණ වරණ. තෙරේතිසේ වසනේ සප්පයෝද තෙරේ අනුජිගේ වසනේ සප්පයෝද වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන දිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත් सारे は වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා තර වෙත්වා නිබ්බාන සසර පැවැත්මක් නොවන්නේද මහා දුක්ඛද නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දුක්ඛද දෙවන සසරෙන් මිදෙත්වා සතර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේය සසර පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ජරා කඳ දෙවන සසරෙන් මිදෙත්වා සතර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේය සත්වයෝ මහා ව්‍යාධි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා භය කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා භය කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා කය කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා හට ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා හට ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්න සම්බන්ධ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දාහ ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දාහ ගිනි කඳ දෙවන සසරෙන් වේවා මේ සතර පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා රාග ගිනි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද මහා රාග ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ස්කන්ධ දෙවන සතරෙන් මිදෙත්වා මේ සතර පැවැත්මක් වන්නේද මහා බැඳුණු බැමි වන්නේය මේ සතර මහා බැඳුණු බැමි නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බැඳුණු බැමි දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේ දුක් ගිනි කඳ වන්නේය මේ සතර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ අනන්ත දුක් පිළිකඳ දෙවන සසරෙන් මිදෙත්වා මම දෙතියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මම දෙතියලු සත්වයෝ අනත්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තටි නං කංචි යාරෝසනා ติเกสัญญานาเนมัญญาเสดุเขมิเกเยมาตายตา ඇති කරගෙන සම්බුදු පියාණන් වහන්සේලා කියන මහා සංඝරත්නයේ මහා ගුණරුවේ නිර්මිත වැඩ සිටිනවා සමාන ගෞරවයෙන් මුතුවේ සම්බුදු පියාණන් වහන්සේලා බෙද සිටින්නේ අද මේ තේවා සමාදානිය සිද්ධ කරගත්තා සමානව ගෞරවසිත ඇති කරගන්න ඕනේ ඒ වාගේවත් දවසේදී චිත්ත ප්‍රබෝධයෙන් ප්‍රසාදයෙන් යුත් වෙලා යම් සියලුම දරාගත්තා වූ යම් මේ ශ්‍රේෂ්ඨ වන්නා ශික්ෂාපදයේ වැද්ද ඒ වාගේම අද දවස තුල යන්නේ කරන කියන කතා කරන කතා නොකරන වටපිට බලන සෑම ඉරියව්වක් පවත්වන මොහොතක් පාසා මම සමාදන් වුණා යම් ශික්ෂාවක් ඇත්නම් ඒක එකඟ වන්නා වූ හිතවිල්ලද ක්‍රියාවද කතාවද මම මේ ක්‍රියාත්මක වෙන්නේ කියන අදිස්ථානය තබාගෙන මුදින් වඩාගෙන මනා නෝනී සීයෙන් ඉන්න ඕනේ ඒ වාගේ මම කරන කියන හිතන දේවල් රාගයට හේතු වෙනවද, ද්වේෂයට හේතු වෙනවද, මෝහයට හේතු වෙනවද? මනා කීමෝණින් කල්පනාවෙන් ඉඳලා, ඊබඳු වන්නාව හිතවිල්ලක් ආවනා වහාම පාකර ගමන්ට පුදු වෙන්න ඕනේ. ඊබඳු ක්‍රියාවක්, ඊබඳු කතාවක් නැగిලාවනා වහාම නවත්තා ගමන්ට පුදු වෙන්න ඕනේ, පාකර ගමන්ට පුදු වෙන්න ඕනේ. ඒ වගේම රාගය දුරු කර ගැනීමට, ද්වේෂය දුරු කර ගන්නට, මෝහය දුරු කර ගන්නට හේතු වාසනා කියන දෙන්නේ නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා කියන දෙන්නේ කිසිවිල්ලක් නම් ක්‍රියාවක් නම් කතාවක් නම් නැගුණේ ඒවා යලි යලි භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ අතුරු කරන්න පුරුදු වෙන්න ඕනේ මේ ආකාරයෙන් පහකල යුත් තේරුම්ගෙන පහකලෙන් අතුරු කළ යුත් තේරුම්ගෙන අතුරු කරමින් ඉතින් නැත්නම් පස්සාස කළ යුත් තේරුම්ගෙන පස්සාස කරමින් ආස්වාද කළ යුත් තේරුම්ගෙන ආස්වාද කරමින් කටයුතු කිරීමෙන් මේ පිළිතුර අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා ලැබෙනවා පිරිසුදු ධර්මයේ පූර්ණ වෙනවා සතර හරිපත්තාණිය වැඩෙනවා මේ වාග්ම සත්‍තමොච්චංගේ වාකාර වන්නාවේ සත්‍තමොච්චංගේට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ වෙනවා සත්‍තමොච්චංග පූර්ණේ වෙනවා විද්‍යාව ඵල සාක්ෂාත් කර ගැනීම නැති නිවන් සාක්ෂාත් කර ගැනීම පිහිට වාසනාවේ කාන්තියේ පාලලයි කාන්තිය උදා වෙනවා මේ ආකාරයෙන් අප්‍රමාදයෙන් යුතුව නිවන් සාක්ෂාත් කරන්න අධිෂ්ඨාන කර ගන්න ඕනේ දැන් මේ පිණිසු කෙරෙහි දානමාන පූජා සත්කාර කරන පින්වත් පිරිස කවුරුන් උදෙසාද මේ දානමාන පූජාවන් සිද්ධ කරන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ භික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා කියනවා මේ සිව්වනක් ත්‍රිසතරේ ගැලපෙන පිළිස් හැටියට සිහි කරලයි මේ දානමාන පූජාවන් ගෞරවයෙන් සිත කරන්නේ කියා සිහි කරගෙන ඒසා මේ ශාසන උසා දෙන්නාව දානියෝ පරිභෝග කිරීම ඉතා ප්‍රවේශමෙන් සිත කරගන්න ඕනේ දුසිල් වෙයිදගෙන දඬ හොඳ නැහැ ඒ වගේම රහත් විස ගන්න බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ අසීමිතව බඩ පුරවා ගන්න හොඳ නැහැ ඒ නිසා තේරුම් මර ගන්න ඕනේ අපේ වේක්ෂාය මිත්‍ර මේ දාන පරිභෝග කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ රාපිනිස නෙමෙයි අසීමිතව බඩ පුරවා ගන්න නෙමෙයි හැඩ වැඩෙන්නට ලක්ෂණෙන්නට නෙමෙයි ඒ වගේම කාම සම්භෝගයන් සඳහා කය ක්‍රියාත්මක කර ගැනීමට නෙමෙයි මේ ආර්ය මාර්ගයේ පූර්ණේකෙන් නිවන් සාක්ෂාත් කර ගැනීම පරමාධිෂ්ඨානය කියන කටයුතු කරන්නේද ඒ සඳහා මට මේ ශක්තිය උපනිශ්‍රේ වේවා කියනා වූ හැඟීම අධිෂ්ඨානයේ තබාගෙන දානමානයන් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ආකාරයෙන් මේ කටයුතු ඉදි කටයුතු අධිෂ්ඨාන කරගෙන කටයුතු කරගන්න දැන් මේ දානමාන සිද්ධ කරලා තින්නත් පිළිදෙඩ අවස්ථාවක් තිබෙනවා සෑම සිද්ධ වෙනාට යහපත් වේවා